you අති දක්ෂ සටන්කරුවෙක් ගැනයි. ඕගෙන නොයෙක් කතා හැම තැනම පැතිරිලා තියෙනවා. ගම්බින් සිසාරා සතුරංසොයා ඔහු ඇවිද ගියා. මෙයාගේ වැඩේම හපන එකනේ. හයියක් තියෙනවා නම් හපනා මගේ අත්ත. මේ සටන්කරුවා ආහාර ගන්න වෙලාවේ කිසිම දෙයක් කිව්වේ නෑ. කෑම ටික කාලයි වචනයක් හරි කතා කළේ. කතා ඇති. එනවා සටනට. ඔබ අතරම් දක්ෂදයි කියනවනම් සතුරන්ට හිතහා ගන්න බැරි වුණා. කොහින්ද මේ කුටි කන්නේ කියලා. අයියා! එවහනකයි. යා හරි දක්ෂයිනේ. අපි කොහොමද ඔයාලට සලකන්නේ? මට ඔයාලගේ සල්ලි නම් ඕනේ නෑ යාළුවා. කලබන දෙයක් තිබුණා නම් ඇති. ඉදා! නපුරු බලවේග කොච්චරාවත් ඔවුත් එක්ක හැප්පෙන්න්නවත් යාලට බෑ. මේ පැන්ඩ කිස්සි කෙනෙකුට බය කෙනෙක් නෙමේ හැබැයිතින් එයාගේ හිතත් හොඳයි. වෙන එකක් තියා මේ රටේ හිටපු අති දක්ෂ සටන්කාරයෝ පස් දෙන. අපේ වීරයට හිස නැමුවා. කැපිටෙනද බොම හොඳයි මේ කට්ටිය එකතු වෙලා ටික වෙලාවක් ගියේ මෙයාලට විශාල සතුරු සේනාවක් එක්ක යුද්ධ කරන්න වුණා අපේ මේ වීරයව නවත්තන්න කාටවත්ම බෑ ඉන්න පරක්කු වෙනවා වැඩ ගොඩාක් තියෙනවා මොකක් මොකද තාම නැගිටින්නේ නැද්ද

ඉක්මන් කරලා එන්න වැඩ තියෙනවා. එනවා. සමා වෙන්න. සමාව දුන්නා කියලා නූඩ්ල්ස් හැදෙන්නේ නෑනේ. ශබ්ද කර කර මොනවද ඔය උඩට වෙලා කරේ? මේ විශේෂයක් නෑ මේ හීනයක් දැක්කා. හීනයක්? ඔව්. මොන වගේ හීනයක්ද ඔයා දැක්කේ? දැක්කේද? මං හීනෙන් දැක්කේ නූඩල්ස් ගැන නෝඩෝස් ඔය ඇත්තටම නෝඩල් සැන හීනයක් දැක්කද ඔව් මං වෙන මොනවා ගැන හීන දකින්නද ආ පරිස්සමෙන් කටපිටේ ඕක රස්නි මට හරිම සතුටුයි අනේ මගේ පුතා දැන් නෝඩල් සැන ඇත්තටම හීන දකින්නවා ඔයා දඩේ නෑ මම මේ දවස් වෙනකම් කොච්චර බලන් හිටියද කියලා ඕක අනාවැකියක් අනාවකයක් කිව්වේ ආ දැන් තමයි හරි කාලෙන වාට මේවා බාර දෙන්න ඊට පස්සේ වාට පුළුවන් මේ හැමදේම හොතට බලා කියා ගන්න මගේ රහස් වටෝරුව මම යාට කියලා දෙනවා ඊට පස්සේ පුළුවන් යාට තනියෙන් සුප් හදා ගන්න ඇත්තම කිව්වොත් මම මේවා ඉගෙන ගත්තේ මගේ තාත්තගෙන් එයා ඉගෙන ගත්තේ එයාගේ තාත්තගෙන් එයාට ගැටි එයාගේ තාත්තා තත් මේක හීනයක් විතරයිනේ නෑ ඒක හීනයක් නෙවෙයි අපි මේ නෝඩු සදන එක පරම්පරාව පරම්පරාවට අප දෙයක් තාත්තේ ඔයා ඇයි ඒ කාලේ වෙන දෙයක් කලේ නැත්තේ වෙන රසා තිබුණෙම නැද්ද මටත් එහෙම හිතුණා. මීට සෑහෙන කාලෙකට කලින් මටත් හිතුණා මේ හැම දෙයක්ම දාලා ගිහින් කොපි හදන වැඩක් පටන් ගන්න. ආ ඇයි ඉතින් එහෙම නොකලේ? ඒත් ඉතින් ඒක තේරුමක් නැති වැඩක්. නෝට්ටු සදන්න දන්න අපිට පුළුවන් ද ටොපි හදන්න. අයියා. නෝඩල්ස් කාරයන්ටත් මේ ලෝකේ තැනක් තියෙනවා. දැන් බලන්න මෙතන වුණත් මොකද වෙලා තියෙන්නේ? මොකුත් නැහැ. හොඳයිනේ. අන්න. මේ වගේ නූඩල්ස් වලින් වැඩ දාන්න පුළුවන් කාටද? අපිට විතරයි කොල්ලෝ. ආ. විශේෂයනේ. හැබැයි ඉතින් සැබෑ සත්නකට නම් මදි. ඔයා ඔයිට වඩා රෞද්‍ර වෙන්න ඕනේ. ඔයාගේ වේගෙ මදි. තව උඩින් එන්න. ඉලක්කය හරි නෑ. එතකොට ඔයා මාස්ටර් සී ලොකා මාස්ටර් ඕක් මේ ඔයාට කතා කරනවා මුණ ගැහෙන්න ඕනේලු. මාස්ටර් ඕක්ගේ මට එන්න කියලා තිබ්බා. මගෙන් වැරද්දක් වෙලාද? ඔයා වැරද්ද කරලා තියෙන්න්නම ඕනෙද මාව මුණ ගැහෙන්න මෙහාට එන්න. ඒනම් ප්‍රශ්නයක් නෙමෙයි. ඔවු මං ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ නෑනේ. ඔයා මට එන්න කිව්වේ මට යමක් පේනවා. ටයිලෝන් ආපහු එනවා. ඒක වෙන්න බැරි දෙයක් එයා තාමත් ඉන්න හිරගෙතර. ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. සෙන්! ඉක්මට හිරගෙට යන්න ඒගොලන්ට කියන්න ආරක්ෂාව දෙගුණ කරන්න කියලා ආයුධ වැඩි කරන්න කියන්න හැම දෙයක්ම දෙගුණ වෙන්න ඕනේ. ටයිලෝන්ට හිරෙන් පනින්න දෙන්න බෑ. හොඳයි මාස්ටර් ෂෙෆ්. ඔය වැඩේ ඕගොල්ලො හිතන තරන් ලේසි එකක් වෙයි කියලා මමනං හිතන්නේ නෑ. අපි මොනහරි කරන්න ඕනි නැත්තන් එයා දේශසීමාවෙන් එලියට පනි. එතකොට අපිට මේ ඔයාගේ හිතත් හරියට වතුර ටිකක් වගේ. වතුර හෙලවෙනකොට ඒ දිහා බලන්න ටිකක් අමාරුයි. ඔයාගේ හිතත් නිසල කරගන්න. එතකොට අපිට උත්තරේ පැහැදිලිව පේනවා. මකර සන්නස දැන් තමයි වෙලාව. ඒතිතින් මේ ශක්තිය ලබාගන්න පුළුවන් කෙනෙක් තාමත් අපට හම්බ වෙලා නෑනේ කවුද නියම මකර සටංචූරය වෙන්නේ. ඒක මන් දන්නේ. ඉඩ දෙන්න ඉඩ දෙන්න සමවෙන්න ඒ එහාට වෙන සමවෙන්න වැරදීමක් ගැනගන්න මොකක් මස්ට උන්ගේ සටචූරය තෝරනවලු මේ අත! ලියහන්න හැමෝම යන්න හැමෝම යන්න කන්දි මාලිකාවට අද වීඩියෝ පස් දිනාගෙන් එක්කෙනෙකුට බකර සන්නස ලැබෙනවා තවත් විතර බලන් ඉන්න තෝක යනකම කන්න යන්න මේක තමයි කුම් ඉතිහාසයේ ලොකුම දවස සල්ලි ඔන්න යන්න ඒයි ඔයාව කොහෙද යන්නේ කන්දේ මාලිගාවට ආ ඒකත් එහෙමද එවනම් මේ නූරුස් කරත් අරගෙන යන්න එතන අපි හැමෝම ඉදී එතකොට පුළුවන් මේ ඔක්කොම විකුණ ගන්න මේවා විකුණන්න ඒ තාත්තේ මම කල්පනා කළේ අවෝ නෑ මම කියන්න හැදුවේ අර මාළු පාන්ටිකත් විකුණුමද කියලා ඒවත් නරක් එන්න යෙන්නේ ඒකත් මරුව අදහස අන්ඩෙහම තමයි දියුණුවෙන කොල්ලො ඉන්න ඕනේ දියුණුව තමයි මම මෙතනද යන්න වෙන්නේ නෑනේ අපි ගිහින් ඇවිත් විස්තරේ කියන්න නෑ මං අද මේක කෝම හරි බලනවා ඉතිහාස ගතවෙන දවසක් එහම නේද මස්ට ඔක්වේ ඔවු ඒත් මට කනගාටු ඕක දකින්න මන් ජීවත්වෙයිද කියන එකයි ඔයාගේ ශිෂ්‍යෝද ලෑස්තිත ඔවු මස්ට ඔක්වේ බොහෝම හොඳයි යාළුවා. මම තෝරන කෙනා මේ නගරයට සාමය උදා කරනවා විතරක් නෙවෙයි. සමහර විට ඔයාටත් උත්සවය දැන් පටන් ගමු! Uh, uh, uh, uh, uh, uh. අයියෝයි ඔවිට මංගෙනවා අමරුවෙන් එක ගත්තේ ඒ අරිනවා දොරේ මට ඇතුළට එන්න ඕනෑ නගර වැසියනි මගේ ගෝලින් පස්තනාව ඔබට ඉදිරිපත් කරන්නයි මම දැන් මේ සූදානම් වෙන්නේ ටයිගර්ස් වයිපර් ක්‍රේන් මංකි මෙන්ටල්ස් වේගවත්ම පස් දෙනවා ලැස්ති වෙන්න ඈ මෙතන හරි පටන් ගන්න අන්න ගිනි කිලි සන්න පටන් ගන්න යන්නේ ඒ අයින් වෙනවා තනි Yeah. නගරවැසියනි දැන් මාස්ටර් ඔක්වේ විසින් මකර සටන් ශූරයාව තෝරනවා ඇති මොකක් පොඩකිට මගෙනක ආ මං කරන දේ. එපා ඉන්න ඉන්න මට මකර සටන් සුරව බලන්න ඕන. හරි මට මේක කියන්න. ඔය අන්තිමට නූඩ්ල්ස් ගැන හීනකුත් දැක්ක නේද? ඒක බොරුවක්. මං නූඩ්ල්ස් ගැන හීන දකින්නේ නෑ තාත්තේ. මට ඕන කුම්ෆු! Oh! <laughs> ඔබ වත්තරල දාන්න පුතේ දැන් ආපහු වැඩ කරන්න පටන් ගන්න මකර සටන් සූරය කවුද කියල බලාගන්න එහෙමද මාස්ට ඔය ඇගිල දික් කලේ මේ මටද කවුද ඔයා මට විශ්වාසයි අපිට මකර සටන් සූරය ලැබුණයි කියලා ඕගොල්ලන්ට කිව්වේ? පස්සුගේ පොඩ්ඩක් ඉන්න. මේ වගේ බඩ මහත පැන්ඩෙකුට පුළුවන් ද අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඔයා ඇඟිල්ල දික් කළේ ටයිගර්ස් දිහාවට. අර පැන්ඩා කොහෙද උඩක ඉඳලා කපාට ඇවිල්ලා මෙතෙන්ට වැටුණා. මේක එහෙම දෙයකින් සිද්ධ වුණ දෙයක් නෙවෙයි. සමාවෙන්න මස්ට ශීෆු අපි අසර්ථක වුණා. නෑ හෙට උදේ වෙනකොට පැන්ඩ මේ අතල්ලගේ නැත්තං එයාට කරන්න ඕනදේ මන්දන්නවා. පඩිවිඩයක් කරගෙනයි මෙහාට ආවේ. මාස්ටර් ෂීෆුගෙන්. ඕකා ආරක්ෂාව දෙගුණ කරන්න මොනවද මේ කියලා තියෙන්නේ? එයාට මගේ හිරගෙදර ආරක්ෂාව මදිලු. ඔයත් හිතාගෙන ඉන්නේ ෂීෆු හිතන විදියටමද? ඇත්ත වශයෙන්ම නෑ. ඒ ප්‍රශ්නේ තියෙන මාස්ටර්ටම පණිවිඩකාරයෙක් විතරයිනේ. එහෙමනම් මමත් දෙන්නම් පණවිඩයක් මාස්ත්‍ර ශීෆුට කියන්න එයාට කියනවා මොන ජගතකුටුවත් මේ හිරගෙදරින් පැටලයන්න බෑ කියලා <laughs> දැක්කනේද යයිට විදිහ හරිම හොඳ තැනක් හරිම හොඳ තැනක් ඇතුළුවෙන්න එක දොරටුවයි පිටවෙන්න එක දොරටුවයි ඒ දොරටු දෙකේම ආරක්ෂකයෝ දාහක් ඉන්නවා හැබැයි තිය හිරකාරයක් තායිලෝනේ Alerta! <laughs> මොකටද නිකම් බය වෙලා යාට මෙතනින් පනින්න බෑ. ඔව්. ගොඩක් යනවා යාළුව ළඟට. මොකක්? ඒයි නීරයා පොඩ්ඩක් මෙහානවා. අන්න ඔග්ගේ කියලා තිනවා මකරසන්නස ඔහෙට දෙන්න නැතුව වෙන කාට හරි දෙනවයි කියලා. එයා බොරුට අවශ්‍ය කරන්න එපා. එයා මොනවට ඇවිස්සෙන්නද? ආයි ඉතින් යාට කවදාවත් නැගිටින්න හම්බ වෙන්නේ නෑ. <laughs> ඔයාගේ නැට්ට පෑගුවම ඔයාට ගොඩක් රිදුනද පැටියෝ ඔය හොඳට මෑති ම මාස්ට ශීපට කියන්න බයවිට දෙයක් නෑ කියලා එයාට කියනවා හැම දෙයක් හොඳයි කියලා යට පැදිි කරලා දෙන්න මට දැන් යන්න පුළුවන්ද Thank you. විහිළුවන් නේද කරන්නේ <laughs> ඔහයාල හිතන් ඉන්නේ මං මේ මම ඉන්න රණවිරුවන්ගේ රහස් ශාලාවේ මේක පුතුම තැනක්නේ මේනි පියාමට රයිනෝ සූරිය මෙයා තනියම ගහයි සීයකට වුණත් මේ තියෙන වීරන්ගේ කඩුව මේක ලඟින් ගියත් කැපෙන තරමට මුවත් කියලයි කියන්නේ මේ තියෙන්නේ නුපෙනෙන ත්‍රිශූල ආයුධයක්. අම්බේ මේව වෙන්න ඇති අර රත්තරන් ආලෙප කරපු පින්තූර. අන්න මේ තියෙන පුරාණ සටන් කරුවන්ගේ මකර පෝච්චිය. මෙරිච්ච රණවිරුවන්ගේ ආත්මය මේක ඇතුලේ තියෙනවලු. ඇවුනද? මොනවද තව දැනගන්න ඕනේ. සමාවෙන්න මං පරක්විලනු අව දැක්ක චරලා යස හොඳට ඇති ඇතට හ මේ පෝච්චි ඇතුළ හිට කටේසර ොඩ කනි පැත්ත හැරනවා හරි කමද එකන මේ කොහොද මේක ඇතුළේ මස ශි කවුරු හරි කඩල මට ඔන්නම් පුළුවන් එක අලවල දෙන්න පාප්ප ටිකක්වත් තිබ්බනං ඔයා හිතන් ඉන්නවා මකර සටන්කරුව කියලාද ලොකු මාස්ටර් එහෙම තමයි කිව්වෙන නෑ ඔයාට බෑ මකර සටන් කරුවා වෙන්න හිතන්න එපා කවදාවත් මකර සටන් කරුවා වෙලා අර තියෙන මකර සන්නසේ රහස දැනගන්න පුළුවන් කියලා ෂා කොහොමද ඉතින් අපි මේක අරගන්නේ ඔගුලග විනි මගක් හරි නැත්තම් ලනු කරල්ලා හරි එහෙම තියෙනවද <laughs> ඔයා හිතන්නේ ඒක ලේසි කියලාද කවදාවත් හිතන්න එපා ඉනි මගකින් නැගලා මේකේ බලය ගන්න පුළුවන් කියලා ඒක ගන්න නම් කුංෆු සටන් කලාවේ ඉහළටම ගිය දක්ෂයෙක් වෙන්න ඕනා වාට කවදාවත් බෑ ඒක කරන්න ඒක තේරුම් අරගෙන වැඩ කරනවා එතකොටමට බැරිවේද ඔව බලනෝ තමුන් දිහා කොට්ට කකුල් ආව් මහක බඩ ඇයි අපේ තාත්තොත් මෙහෙම කියන්නේ නැහැ මට ඇඟේ කිසි හයියක් නැහැ බලනෝ මේ බඩ ගෙඩිය දිහා රිදෙනවා නිකන් උලම් පුම්බල වගේ ආව මෙතන කුම්ෆු ඉගෙන ගන්න මේ මගේ බඩ විතරනේ වැඩි මං ඒක හදාගන්න කරුණා කරලා මගේ ළඟට එන්න එපා ඔහේගේ ගඳ මට එනවා හැබැයි ලොකු මාස්ටර් නම් මට කිව්වේ ඔය නිලේ නගන්න එපා ඔකෙල්ලුත් මගේ ඉවරයි ආ ඔය දන්නවා ඒ ගැන අවුරුදු දහස් ගණක් පරණ බල සම්පන්න වූෂු නිල එල්ලීමක් දන්නවා එහෙනම් ඔය දන්නවා මං ඇඟිල්ල තටකොළ මොකද වෙන්නේ කියලා අනේ පාල් මේකේ අමාරුම කොටස ගැන දන්නවද ඒක කළොත් එහෙම ජීවිත කාලෙටම නැගිටින්න බෑ හරි ඕකටද කලබල වෙන්න ඕනේ එහෙනම් මේකට අහනවා ගණ්ඩා ලොකු මාස්ටර් ඔයාව තෝරන්න ඇති හැබැයි මාත් එක දිගටම වැඩ කරන්න හිතන්න එපා පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් යනවා දැන් තේරුණාද අපෝ යෝ තේරුණා හොඳටම පැහැදිලි ඔහොම කලින් කියන්න බෑ හොඳයි మనము గోలేపుడు దూని విద్య Yeah! දැන් ඔයාගේ වාරි මොකක් මගේ වාරි දැන් ඔවු දැන් මාස්ට ඔබ්ගේ තීරණය හරිද කියලා මට දැම් පරීක්ෂා කරලා බලන්න ඕන හරි අවුලක්න හැබැයිතින් මට මේ සේරම ටිකනම් කරන්න පුළුවන් වීත දන්නේ නෑ හරි උත්සා කරල බලමුකෝ එහම නැතු කියන ම කිවේ අපට බැද මේක ටික් සර අඩු කරල පටන්ගන්න මගේ මට්ටමින් වගේ දැ මොකක්දවාගේ මට්ටම ඕකටඉතින් හඩ දැක්ක මගේ මට්ටම ගැන අපිට බැරි දෝක නිකං බින්දු ඉන්ඩල වගේ පටන්ගන්න <laughs> නෑ ඒම කරන්න විදිියක් නෑ බින්දුව කියල මට්ටමක් නෑ ආර්තිීන් අපි මේකින් පටන්ගමුකෝ ඕකෙන් ඕකින් අපි කරන්න පොඩි ළමයි පුරුදු කරන එක. ඉඳ හිට අපේ චූටි වැඩවලටත් ගන්නවා. ඔයා කැමතිනම් ඉතිං අනේ සීරිය පස්තින. පින්තුරල දැකතිනට ඔගුල හරි ලොකුයිනේ. හැබැයි ඉතින් මැන්ටස් නම් ටිකක් පොඩිද මන්ද? එහෙනම් පැන්ඩා ඔයාගේ වැඩ ටිකක් පෙන්වන්න. මේගලට අප වැඩි කරගන්න කියන්න මටිකක් පැත්තකට ලඉන්න ඔන්න කමක් නෑ පටන් ගන්න නෑ මම කිව්වේ දැනුයි කෑවේ බඩත් ටිකක් වැඩි නිසා මම මේ බැලුවේ මේ වැඩේ පස්සෙවත් කරනවද කියලා. පටන් ගන්නයි කිව්වේ. හරිඉතින්. මං වගේමයි. මං එක පාර දෙන්න ඕන මෙතන ඇදගෙන වැටි. අරගුල වගේ නෙමෙයි මම තම හරියට පැන්ඩෙක්ගේ ගුටියක් කාලා නෑ ඔයා. අලගිඩි වගේ ඉන්න හැටි විතර කැරකිලා දෙන්නේ හරිද? අපි නෑත් නෑ බයත් නෑ ගාන්න ගත්තොත් අතාරින්නෙත් නෑ. ගැවුවොත් බඩ ගාගෙන තමයි යන්න වෙන්නේ. එම නැත්තන් තවටික පුම්බල යවන උඩ නැතන් කරකොල් අරගෙන ගන පොළො ඔයා පටන් ගන්නවාද නැද්ද පටන් ගන්න හහරි තව හයියෙන් ගහන්න ඔය ගාන මති කෝමද පාර අව Oh, hey.

වැඩේ හොඳට කලාද බොහොම හොඳයි පැන්ඩා දැන් තමයි ඔයා බින්දුවටම වැටුනේ පුතුකෝ වැඩක් නේද උනේ මට තේරෙන්නේ මාස්ටර් ඔබේ මොන හේතුවක් හින්දා අර පැන්ඩාව මකර සටන් ෂූරේ කරන්න හදනවද කියලා. එයා දක්ෂ. වැදගත් මකර සටන් ෂූරේ. ඒකනේ කවුරුත් හිතපු නැති විදිහට එකපාරට ආසින් වැටුනේ. එයා ඇවිදිද්දි පොළව හෙල වෙනවා. <laughs> අඩුම තරමේ බාස්ට උක්බේට තිබුණ කුන්ෆු ගැන දන්න කෙනෙකු මේකට තෝරගන්න. ඒක නම් ඇත්තේ යාට ටිකක් හරි ඉගෙනගෙන එන්න තිබ්බා. කියලා වැඩක් නැහැ. ගමනන්න ඒක තමයි නේද හරි වැඩේනේ දුනියද මං හිතුවට වැඩ කුම්පු ටික කමාරුයිනේ ඔයාගේ තත්‍රි දෙනවද අම් ඇතරම ටිකක් අමාරුයි ඒ වගේම හිතට ටිකක් හරිනෑ ඒ දේවල් නිසා තැම්මං පැත්තකට වෙලා නිදාගත්තොත් හොඳයි වගේ ඔව ඔය නිදාගන්න නොකද හැබැයිතින් පොඩි කාලෙදල මංවාගේ රසිකෙක් ආ ඔය අයිතින් ඉස්සරින්දල ඕනෑම සරණකට බැස්සොත් ඒක ඉතින් ඉවරයක් කරලනේ පස්ස බලන්නේ. ඉගිලිලා ඇවිල්ලා ගානවා හැමෝටම මෙහෙම කරකිලා ඔයම ඕ මාර වැඩි. ඉරුණ නේද? ආ මේ අහන්න. ඔයා මෙතනට ගැලපෙන කෙනෙක් නෙවෙයි. මන් දන්නවා. මට තේරෙනවා ඔයා කියන දේ. මොකද්ද? හැබැයි ඉතින් මං පොඩි කාලින්දලම හීන මැව්වේ. නෑ නෑ නෑ මං කිව්වේ ඔයාව මෙතනට ගැලපෙන්නේ නෑ කියලා. මේක මගේ කාමරේ. මේක තියෙන්නේ මට විතරයි. හරි හරි හරි තේරුණා ඔයාට මහන්සිත් ඇතින නිදාගන්නත් එපෑ ආව් එන ඉතින් ඔයා නිදාගන්න අපි එටෝ දෙ කතා කරම මොනවුනත් ඔය මගේ ජීවිතය වීරයෙක් ඉගන්නක් ඔයා මොනහර කිව්වද මංවාට මොකොත් කිව්වර එහෙමද හරි එනම් සුවරාත්‍රයක් පරිසමින් යමුණෝ හිතුවද මන්දා මාස් ටයිග්‍රස් සම වෙන සද්ද කලාන ඔයා මෙහාට ගැලපෙන්න හරි හරි ඉතින් මේක ඔයාගේ කාමරේනේ මං කිව්වේ ඔයා මේ කන්දමාලිගාවට ගැලපෙන නෑ කියලා ඔයා මෙහිට ඇවිල්ල කරන්නේ කුන්ෆුවලටත් ලොකු අවමානයක් ඒක දැන්වත් තේරුම් අරගන්න අන්න ඒ නිසා ඔයා හෙට උදෙන්ම මෙහෙන් යන්න මං ඔයාගෙත් රසිකෙක් වටිනා ගහක් ඔයා හොයාගෙන වගේ. සමමෙන් වන්ද නඟහිටියනේ මේක වටින ගහක් කියලා ඒකයි මම මේකෙන් කෑවේ. මට තේරෙනවා ඔයා දැන් ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා. හිතේ අමාරුවෙක්? මොන පිස්සුද? අනේ මගේ හිතේ නම් එහෙම කිසි අමාරුවක් නෑ. එහෙමනම් ඇයි ඔය කලබල වෙන්නේ? හද මන්තරන් සෞත්වෙච්ච කෙනෙක් මේ මුළු කුම්ෆු ඉතිහාසයම නැතුව ඇති. ඒක එසේ මෙසේ සෞත්වීමක් නෙමේ ඉතිහාසගත වෙන එක ඇයි ඒම හිතන්නේ ඇයහන්නේ හැමෝටම මාව පොඩ්ඩක්වත් පින් අන්ඩ බෑ ඇයි කොහොමද මාස්ට ශීෆු මේ මාව මකරශූරෙක් කරන්නේ මං අර පස්තින වගේ නෙමෙයිනේ මට නියපතුත් නෑ අත් අටුත් නෑ ඇගේ විසත් නෑ වෙන එකක්තිය මැන්ටස්ටත් අත් ගොඩයිනේ මේ නොදන දෙවල් කරනට වඩා දන්න නූල්සක හදාගෙන හිටයන ඉවරයි මේ අහන්න මේක අතාරින්න එපා. මීට වඩා මහන්සි වෙන්න ඕනේ. ඔයා කල්පනාවෙන් ඉන්න ඕනේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැන. එහෙම නැතුව අමාරුයි. ඔයා අහලා තියෙනවද කතාවක් තියෙනවා ඊයේ කියන්නේ ඉතිහාසය හෙට කියලා කියන්නේ පුදුමය මේවා ඔල්ුවේ තියා වැඩ කළොත් වරදින එකක් නෑ நீ தலைவலி திடீர்னு පාරලංකා මුතුයි <laughs> තාමේම වෙන්න නෑ ගාව ශීෆුලකට යන්න මට එයාව ගොඩක් මතක් වෙනවා එයාට ගිහිල්ලා කියනවා නියම මකර සටන් ශූරයා ආපහු එනවා කියලා මාස්ටර් පැන්ඩ ගිහිල්ලානේ. කවුද දැන් සටන් ශූරියා වෙන්නේ? අපි දැන් විශ්වාසයෙන් දිගටම පුහුණුවීම් කරන්න ඕනේ. එතකොට දැනගන්න පුළුවන් සැබෑ මකර සටන් ශූරයා කවුද ඔයා මෙතන මොනවද කරන්නේ? ගෝන් මාස්ටර් මං උදේම වැඩ පටන් ගත්තා. ආයෙ මොකද දවල් වෙනකන් ඉන්නේ? හිරවෙලා නේද? හිරවෙලා? කවුද කියන්නේ? ඒක තමයි මම මේ බැලුවේ පොඩක් විතර හිරවෙලා තමයි. උදව් කරන්න. ස්තුතියි ඒකට බද වෙන්න එපා මගෙන තුදවක් ඕන්න ඉල්ල ඇකුත ඕන්න ඔයා හිතන් ඉන්න එක රෑකින් මේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් කියලාද මේ වගේ දේවල් ඉගෙනගෙන දක්ෂයෙක් වෙන්න තව අවුරුදු ගානක් ගත වෙයි තේරුණාද සටනක් කියන එක. වැඩකට නැති මිනිස්සු සටනට පුහුණු කරන එක කාලය කාදබන වැඩක්. ඕ <laughs> සහතික ඇත්ත. හොඳයි දැන් අපි පටන් ගමු. ලැස්තිද ගින්දර වගේ මල් සමාවෙන්න මංකට ඔය ලැස්ති ඇති කියලා ඒකෙන නියම්මයි තවසරයක් කරමුද අව් අ Ai, uh, <laughs> ah, ah. Wow. මේක ඔයා හිතන තරම් ලේසි වැඩක් නෙමේ පැන්ඩා. මේ සැරේ ඔයත් එක සටන් කරන්නේ මේ මම. ආ ෂෝක්ටේ කියලා වැඩක් නෑ. නියමයි. මේක හතරවෙනි පියවර. මේ ක්‍රමෙන් ජයග්‍රහණය ලබන්න නම් සතුරාගේ දුර්වලතන් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඒ තැන් වලට පහර දෙනවා. ඒක තමයි මාත් බැලුවේ. ඊට පස්සේ එයාගේ ශක්තිය එයාටම විරුද්ධව පාවිච්චි කරනවා. වැඩි <laughs> ඉවර වෙන්නේ සතුරා සත්න නැවතුවා. මේව කුපු බීරෙක් සටන අතාරින්න. මාස්ටර් බය වෙන්න බා මට දිගටම තනක් කරනවා. <laughs> ආවා! එයාට මොලයක් තිනවනම් අයි කවදාවත් මෙහාට එන එකක් නෑ. එයා එනවා. මටත් හිතෙනවා එයා එයි කියලා. මං ෆෙන් එක නතර වුණාම නම් ආපහු එයි. අම්මා රිදෙනවා ආහු අයි ආව් මං හිතුවා පිටට කටු ගහනකොට හරි සනීප ඇති කියලා. <laughs> පොඩ්ඩක් කොහොම ඉන්න. හරියට නිලේ හොයාගන්න අමාරුයි ඔයාගේ මේ තියෙනවා. සුඩ ඔයාගේ මේ තියෙන මයිල්කොට හින්දයි හොයාගන්න බෑ. අනේ අන්නනේ. කවදාවත් කෙනෙක්ගේ උෂම හතින් එයා ඔමනින්න බෑ. පේනවනේ මාව? ඈ? මම මේ පැත්තේ. ආ හයියෝ. කෝකටත් ඔයා ආපහු සැර මේක බැලුවොත් නම් හොඳයි. හරි හරි. ආයි උහු හි ඉතියනේ මන් දන්නවා මාස්ටර් මට කුන්ෆු ගන්නන්න මහන්සි වෙනවා කියලා. හැබැයි වෙලාවකට හිතෙනවා එයා මම මෙහි ඉන්නවට කැමති නෑ වද්ද කියලා. <laughs> එයා හිත පොපුවක් නැති කෙනෙක් වගේ පෙනුනට ඇව් හැමතිස්සෙම එයා එහෙම නෑ දැන් සෑහෙන කාලෙකට කලින් මාස්ටර් ශීපු හිනාවෙලා හිටපු අවස්ථා ඕන තරම් තිබුණා ඕ ඒත්තේ හිනාව යාගෙත් නැති වුණේ කවුරු හින්දද තයිලොන් හින්දා මංහිතන්නේ අපි ඔයගෙන කතා නොකර හිටියත් හොඳයි. ඇයි? මෙයා දැන් අපිත් එක්ක මෙහි ඉන්න හින්දා මේව දැනගන්න ඕනේ. ආ ප්‍රශ්නයක් කරගන්න එපා. මං එයා ගැන දන්නවා. මාස්ටර්ගේ දක්ෂම ගෝලයානේ. එයා තමයි වැඩිම සටන් ක්‍රම ඉගෙන ගත්ත කෙනා. කුම්පු වල. ඇයි බොරුවක්ද? පස්සේ එයා ගොඩාක් නරක වැඩ කළාලු. දැන් හිරේලු ඉන්නේ. එයා සාමාන්‍ය ශිෂ්‍යයෙක් නෙමෙයි. කවුරුහර කෙනෙක් එයාව මෙහෙ දාලා ගිහින් තිබුණා. මාස්ටර් ශීෆු එයාව තමන්ගේම දරුවෙක් වගේ හදාගත්තේ. එයා ටිකෙන් ටික ලොකු වෙනකොට මාස්ටර් ශීෆු එයාට හොඳට සටන් කලාව ඉගෙනුවා. මාස්ටර්යව ගොඩාක් විශ්වාස කළා. තමන් දන්න හැමදේම අකුරක් නෑර ඉගෙනුවා. ඒ තයිලොන් ඒවයින් සෑහීමට පත්වුනේ නැහැ. තයිලොන්ට ඕනුනේ මකර සන්නස ලබා ගන්න. ඒත් මේ හැමදේම මාස්ට උබ්වේට තේරුණා. ඒ කාලෙ තයිලොන් විනාශකාරී දේවල් ගොඩාක් කළා. එයා උත්සා කළේ මකර සන්නස බලෙන් ලබා ගන්න. ඒත් ඒ වෙලාවේ මාස්ටර් ෂීෆුට සිද්ධ වුණා එයා හදාගත්ත කෙනාව විනාශ කරලා දාන්න. මාස්ට තායිලෝන්ට ගුඩා කාදරය කළා. වෙන කවුරුත් එයාට එවිදිහට ආදරය කරේ නෑ. <coughs> ඒත් දැන් එයාට නියම අවස්ථාව ලැබිල තියෙනවා මකර සටන්කරුවව පුරුදු කරන්න. ඒත් මාස්ට අස්රණ වෙලා ඔයා හින්දා. ඔයා ලොකු මහත පැන්ඩෙක් විතරයි වැඩක් නෑ. ඔ පට ඇද කරන්න දකින්න මගේ වැරද මං වැරදි හරික කටුව ගැවේ. Kusuma වෙරෙන්නෙක් නැත කොහෙද? ආධ්‍යාත්මික ශක්තිය. ශක්තිය. ආධ්‍යාත්මික ශක්තිය ශක්තිය. කවුද ඔය පිටිපස්සටලා සද්ද කරන්නේ? ඕක නවත්තනවා. Mm. Uh. ඕ සෙන් බෝම හොඳයි මං හිතනවා සුභාරංචියක් ගෙනාව කිය මස්ට මස්ට මං මෙයාවේ නරකාරංචියක් කියන්න ශීෆූ ඔයා කලබලෙන් දුවගෙන එනකොට මං හිතුව හදිසියක් කියලා. මාස්ටර් ඔයා කියපු දේ ඔයා කියපු දේ හරියට හරි. ටයිලොන් හිරගේ කඩාගෙන ගිහිල්ලා එයා දැ මෙහෙට එනවලු. එහෙමන මං කියපු දේ හරි. අපේ මකරසටන්කරුවට පුළුවන් ඔය කෙනාව මේ පැත්තට එන එක නවත්තන්න. අර පැන්ඩ එයා මකර සටන් චූරේතියා මෙහෙ නිකන්තියාගන්නොත් එයා වටින කෙනෙක් නෙමේ. එයාව හරියන්නේ නෑ. ඔයා හිතන විදිහ වැරදිී. ඔවුම වැරදි මාස්ට කල්නුත් ඒක කිව්වා. හොඳයි. කොහොම වනත්. ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. එහෙමද? මේ අහන්න යාළුවා. අර පැණ්ඩත් ඔයා වගේම කවදාවත් වෙනස් වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. දැන්වත් මං කියන විදිහට ටිකක් හිතන්න පුරුදු වෙන්න. හිතන්න. ඔව්. පොඩ්ඩක් බලන්න මේ ගහ දිහා මට ඕන වෙලාවට මේ ගහේ මල් හටගන්නේ නැහැ. හැබැයි ඉතින් નિયમિત කාලෙට මේ ගහේ මල් හටගන්නවා. ඒත් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. හිතුවත් කරන්න බැරි දෙයක් නැහැ. <laughs> මමයි තීරණය කරන්නේ මේක හිටවන්නේ කොතනද කියලා. ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් මාස්ට. ආවඉතිං ඔයා මොන දෙයක් පැල කලත් හැදෙන්නේ එකම එක ගහක් විතරමයි. ඔයා ප්‍රාර්ථනා කරයි වෙන ගහක් හැදෙන්න කියලා. ඒත් හැදෙන්නේ අර ගහමයි. ඔයා මොනවා කිව්වත් පැන්ඩට මේ දේවල් කරන්න බැහැ. නෑ සමහරවිට යාට ඒක කරන්න පුළුවන්. ඔයා එයාට මඟ පෙන්වන්න. ඔවුන්දන්න පුහුණු කරන්න. එයාව විශ්වාස කරන්න. ඒත් කොහොමද කොහොමද මට ඒක කරන්න අමාරුයි මාස්ටර්. නෑ හිතේ විශ්වාසයයි වැදගත් වෙන්නේ. මට පොරොන්දු වෙන්න ශීෆූ ඔයාට ඔයා ගැන විශ්වාසයි නේද? ඔව්. ඒක මං කරන්නම්. හොඳයි. මගේ වෙලාව තැන් ඇවිල්ලා. මන් නැති වුනත් ඔයා මේ ගමන යන්න ඕනෑ. මොකක්ද මස්ට මවදාල යන්න එපා. තමුන් ගැන විශ්වාස කරන්න මාස්ට! ගමන් අපේ ගමට එහෙන ඉන්න තිබුණේ. දවසක් මාව වට කරගත්තේ නැතයි ලොකු නරිරංචුවක්. හේ වැඩක් නැහැ දව එච්ච දේ කියලා. ඉතින් ඔයා කොහමද එතනින් පණ බේරගෙන ආවේ? ගහගන්න නැතුව ඉතින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේ. මං එයාලට හොඳින් කර්ණ පැහැදිලි කරලා දුන්නා ඉතින්. හොඳට දන ගහලා වැන්දාම එයාලා මට යන්න දුන්නා. එච්චරයි. කැමලැස්සි. ඔන්න කාලා බලන්නකෝ කොහොමද කියලා. මේක හරිම රායිනය අයෝක මොකක්ද කියල හිතේ අපේ තාත්තදනිකක් කෑවනන් එහෙම මට එච්චර වැඩ බෑ ඔය මේ බොනවද කියන මේක ඇත්තට පරයි ඕ හැමෝම කියන කතාවනං ඇත්ත හරිම රසයි අයිග්‍රස් ඔයත් චුට්ට කාල බලන්නකෝ සටන්කරුවෙක් කියර කියන්නේ තමන්ට ලැබෙන පොඩි දෙයක් හරි කාල ඒකින් උපරිම ශක්තිය රඳවගන්න කෙනෙකුට එහෙම නැතුව සටන් කරන්න අමාරුයි මගේ ඇඟනම් තාම දන්න ඇතුති මංකරන්න යන වැඩේ ගැනේද <laughs> මේ ඇඟනම් බස්සන්නම ඕන හැබැයිතින් ශක්තිය ලැබෙන්ඩ කණ්ඩ බොන්ඩත් ඕන මොක <laughs> නෑමකුත් නෑ හරියට මාස්ට චීපෝ වගේ ඕ ඔයට බැ කවදවත් මකට සරන් සූරයවෙන් ඇගේ බා රත්තල් පන්සිය කඩු කරගෙන දත්තික මැදගෙන එනවා ඕමනම් වැඩ කරලා හරියන්නේ නැහැ පැන්ඩා ඔයිට වඩා ගොඩක් මහන්සි වෙන්න ඕන එහෙම මහන්සි වෙලා හිටියොත් මං වගේ වෙන්න පුළුවන් එතකොට ඔයාට මේ වගේ කන් දෙකකුත් ලැබෙයි <laughs> අන්තිමට කියයි ඔයාට ඔවා ගැලපෙන්නේ නැහැ කියලා. මං ඉතින් ඔවා අහන්න එපේ. මාස්ටාවා. ඔව් ඉතින් එයාගෙන එන්න මෙච්චරලා කිව්වේ. ආ මාස්ටර් සීෆු ඇවිල්ලා. ඔගොල්ලෝ හිතන්නේ මේක විහිළුවක් කියලාද? ටයිලොන් අරහේ හිරෙන් පැනලා ඔයගොල්ලෝ මෙතන පොඩි ළමයි වගේ හැසිරෙනවා. මොකද කිව්වේ? එයා එන්නේ මකර සන්නස ගන්න. හැබැයි ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ ඔයාට විතරයි. ඈ <laughs> මෙයාලින්ද මට කියන ඔයා විහිළු දන්න කියලා ටයිලොන් හිරෙන් පැනලා මරු විහිළුව <laughs> ඇතනමද කියන්නේ එයා එනවද ඇයිමර් මාස්ට හුක ඉන්නේ එයා හෙල්ල බැලුවත් ඇති අරය දුවයි එයාට දැන් ඒක බෑ එයා දැන් අපි අතර නෑ ටයිලොන් නවත්තන්න වෙන්නේ මකර සටන් චූරයට මේ පැන්ඩ ඔවු පැන්ඩට මේ අහන මාස්ට ටයිලෝන්න නවත්තන්න අපිට දෙන්න ඒකට නැපිව පුරුදු නෑ තයිලොන්න නවත්තන වැඩේ අයිති ඔයාට නෙමෙයි ඒක අයිති මෙයාට කෝමයා ඔයාට පැනල යන්න බෑ නියම සටන්කරුවෝ පැනල යන්නේ නෑ ඔයාට විකාර්ද තේරෙන් නැද්ද මං කොහොම තරයව පරත් දන්නේ මං ඇවිදගන්නෙත් බොහොම අමාරුවෙන් ඒත් ඔයාට මේක කරන්නම වෙනවා ඔයා තමයි මකර සටන් ශූරය ආව් ඔයාමනි කිව්වේ මට ඒක බෑ කියලා ආයි මම මෙහෙට ආපු දවස් ඉඳලා මට සටන් කරන්න බෑ කියලා දැන් කියනවා මෙතන සටන් කරන්නලු <laughs> ආව් මං එහෙම කිව්වා ඒ දැන් මං ඒ කතාව වෙනස් කරනවා ඔයා මං කියන දේ අහලා මේ සේරම හොඳට ඉගෙන ගන්න ඕනේ <coughs> ඔයා මගේ මාස්ටර් නෙමෙයි ඒ වගේ ම මකර සටන් ශූරයත් නෙමෙයි එහෙනම් ඇයි ඔයා කලින් ගියේ නැත්තේ ඔයාව යවන්න මං කොච්චර හැදුවද ඒත් ඔයා හිටියා ඔව් මං හිටියා තමයි <coughs> මං හිටියේ හැම වෙලේ ඔයාමට බැනබැන හිටපු නිසා. ඔයා කිව මං හරි ගඩයි කියලා මං හරි මහතයි කිව්ව හැමදාම ඔයා ඔහොම කියනකොට මං හිතාගත මං කොහොම හරි වෙනස් වෙනවා කියලා. අනිත් එක මං හිතුවා කවුරු හරි මාව වෙනස් කරයි කියලා. හැබැයි ඒක මට බෑ ඒක පුළොන් ඔයාට. මොකද ඔයා තමයි මේ රට ඉන්න හොඳම සටන්ගුරුතුමා ඔවු මට පුළුවන් ඔයා වෙනස් කරන්න මං ඔයාව මකර සටන් ශූරයක් කරනවාමයි කරනවා <laughs> ආයෙත් කියනවා තයිලොන් මෙලහකටත් කිට්ටුවට මැවිත් ඇති. එයා මෙහෙටෙන් අවුරුදු සීයක් ගියත් ඔයාට බෑ මේ පැන්ඩාව මකර සටන් චූරෙක් කරන්න. හරිද කියන්න කියන්න කතා කරන්න මන් දන්නෑ ඒක. <sighs> මන් දන්නේ ඒක. ඒකනි මං කිව්වේ සම්භාව පුහුණු කරේ මේකට. ඇයි මං මේව කන මගේ දුක වැඩි වුණාම හරිද ආ ඒක මට තේරුණා මන් දැක්ක මංකි අර උඩ කබඩ් එක ඇතුලේ බිස්කට් වගේක් හංගනවා. මං කිත් නම් කියන්න එපා. පොඩ්ඩ මේ අහන්න ඔව් මන් දන්න ඔයා ඉතින් මට කැමති නෑනේ නෑ නෑ මට හිතාගන්න බෑ කොහොමද ඔයා උඩට ගියේ කියලා මන් දන්නේ ඉතින් ඔයා ඉතින් බිස්කට් ගැන කිව්වා මං ඉතින් නැක මේ ක්‍රමේ ප්‍රයෝජනයට ගත්තනම් ඔයාගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් පිස්සුද කෑමක් කිව්වොත් මීට වඩ උඩ උඩත් මට දැන් හැම දෙයක්ම තේරුණා එන්න මාත් එක්කයි හැම හැම <laughs> ඔයනම් මේක නැකල යනවා කිසි ගානක් නැතුව අඩු ගාන කියන්නක කොහෙද යන්න කියලවත් ඔය මෙච්චර දුරක් මාවෙක් කරංආාවේ මේකෙන් නාවන්නද හා <sighs> මේ අහන්න පැන්ඩා මේක තියෙන්නේ පාරිශුද්ධ ජලය මේකෙන් අපි නාන්නේ නෑ එතකොට මෙතන ගොඩාක් ඓතිහාසික ස්ථානයක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මෙතනදි තමයි මාස්ටෝග්වේ කුම්පු හොයා ගත්තේ. ඔයා කැමතිද මගෙන් කුංෆු ඉගෙන ගන්න ඕ එමනං ඉතිං අදයිනං මමයි ඔයාගේ මාස්ට හොඳයි මාස්ට අඩන් එපා හොඳයි ඔයා කුංෆු ඉගෙන ගන්නවා නම් මට අඩු ගන්නන්න වෙන්නේ වෙනමම ක්‍රමයකට. ඔයාගේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. එනිසා අනිත් පස් දෙනාගේ විදියට ඔයාට උගන්නලා බෑ. ඒත් මම දන්නවා ඔයාට උගන්නන්න ඕන විදිහ. මෙන්න මෙහෙම. ආ නියමයි. මම බුදුම බඩගින්නකින් හිටියේ. <laughs> මේවා දෙනවා. හැබැයි පුහුණුවෙන් පස්සේ. හ්ම්. දැන් පටන් ගමු. අයියා! අයියා! Ai! Ai! Ai! 哎呀！哎呀！哎呀！ කන්න පුළුවන් පැන්ඩා. ඔය ඇත්තමද කියන්නේ? වෙනදනම් ඔයා මට එකපාරටම මෙහෙම කන්න කියන්නේ නෑනේ. මං කිව්වනේ පුහුණෙන් පස්සේ කන්න දෙනවා කියලා ඔයාට. දැන් ඒක ඉවරයි. කන්න. හොඳට කන්න. ඒ මං කිව්වා ඔයාට කන්න පුළුවන් කියලා. වෙන දෙයක් කිව්වේ නෑ. ඒ Waar puluang honderd te kan. Ah, hemende. Oh, hemai. Wow. Ah. No! Yeah! සටල් ශූරය මේ ඔය අයිස්ර හිටගෙන ඉන්නයා තමයි <laughs> ඔය හිතන් ඉන්නවා මෝඩෙක් කියලාද මම හොඳටම දන්නවා මකර සටල් ශූරය ඔයා නෙමෙයි කියලා එයා හරියට බඩ මහත බෝලයක් වගේ කෙනෙක්ලු ඕමද සටන්කාරයෝ එයා නං අමුතුම සටන්කාරය පැන්න ආ ඒක දෙයාගේ නම පැන්ඩ ඒකත් හොදයි අමුතු විදිේ සටන්කාරෙක් අපේ සටම් පුරා වෘතියට එකතු වෙනවා 어? 아비 아. 알라가 ටීෆු හොඳට උගන්නලා තියෙනවා හැබැයි සමාර්දයවන්නේ හැම දෙයම්ම හොඳට කලා පැන්ඩ හොඳට කළ මං හොඳට කලා නෙමෙයි <laughs> මත් සුපිරියටම කලා නියම සටන්කරුවෙක් වුණහම නිහතමානී වෙන්ඩ ඕනේ ඔව් ඔයා ඒක කලා සුපිරියටම <laughs> යාලුවනේ මොකද උනේ මොකද මේ අයියෝ මොකද මේ මේගොල්ලෝ හුස්ම ගන්නෙත් නෑනේ එයා අපට නිලවරටමයි පහර දුන්නේ එයා තවත් ශක්තිමත් වෙලා මොනවා ශක්තිමත් වෙලා ඔව් එයා ශක්තිමත් වෙලා අපි හැමෝටම බැරිවුණා යවන එයාට තිබුණ ඔයාලව මරන්න ඉතින් ඇයි මැරුවේ නැත්තේ එයා හිතන් නැති ඔයාලා මේ විදියට ආපුහම මෙහි ඉන්න අය එයාට බය වෙයි කියලා ඒක වෙන්නත් පුළුවන් ඇත්තටම ඔන්න මන්නම් බයවෙලා ඉන්න ඔයාට එයාව පරද්දන්න පුළුවන් පැන්න <laughs> ඔයා ඉතින් ආපහු විහිළු කරනවනේ මෙතන අනික මේ වීරයෝ පස් දිනාට බැරි වුණා නම් මං කොහොමද කරන්නේ ඒ හැමෝටම කරන්න බැරි ලොකු දෙයක් ඔයාට කරන්න පුළුවන් ඔයා හිතනවද මට එක පුළුවන් කියලා අනිවාර්යෙන් පුළුවන් මේක තමයි මකර සන්නස හොඳට බලන්න මේක කියවනකට මොකද වෙන්නේ ඒකනම් කවරුවක් දන්න නෑ ඒත් මේක කිව්පු කෙනට සමනලු තටු ගහන සද්ධිත් ඇහෙනවල් මේ ඇත්තට මේකින් හිමිනාද ඔවු ඊට පස්සේ ලෝකේ ගැඹුරුම තැනක තියෙන දෙයක් වුණත් බලාගන්න පුළුවන් මේ මුළු විශ්වයේම ශක්තිය මේක ගැම්බෙලා <laughs> තියෙනවා මට පිටි කඩන්න පුළුවන් වේද උළු කැට කඩන්න එතකොට ලී කඩන්න ගල් කරන්න මේක බලන්න හරි හරි මේක බලලා ඒ ශක්තිය ඔයා ලබා ගන්න ඊට පස්සේ ඔට පුළුවන් බල්ල සම්පන්න සූරෙක් වෙන්න. එක හිර වෙලාද කොයි ඇරුණද කලින් ඇරුන් ඇති නිසා මලකට කාල තියෙන් නැති එනම් බලමු නේද ඒක හිස්නේ මොකක් නෑ මේ බලන්න එපා මට ඕක බලන්න තහනම් ඇත්තනේ මොනවා මට නම් මුකුත් හිතා ගන්න බෑ අයියෝ මං හිතන්නේ උගුවේ මාස්ටර්ගේ අන්තිම කාලේ ඔලුව හොඳ නැති වෙලාද කොහෙද නෑ උගුවේ මාස්ටර් අපි හැමෝටම වඩා බුද්ධිමත් දැන්වත් පිළිගන්න එයා මාව මකර සූර්ය කරේ අහම්බෙන් නැත්තම් මට පුළුවන්ද එහෙම කෙනෙක් වෙන්න? පිස්සු ඇද. දැන් කවුද තයිලෝන්ව නවත්තන්නේ? එයා ආවොත් දෙකක් නෑ මේ ඔක්කොම විනාශ කරනවා. නෑ. ඔයාලා නගරේ හිස් කරන්න. මෙහි ඉන්න හැම මිනිස්සෙක්ම තයිලෝන්ගෙන් ආරක්ෂා කරන්න. එතකොට ඔයා මොනවද කරන්නේ මාස්ටර්? මම සටන් කරනවා. මොනවා? මම යත් එක්ක සටන් කරනකොට අනිත් අයට පුළුවන් මෙහෙන් පැනගන්න. ඊට් මාස්ටර් එයා ඔයව මරයි. දෙයක් සිද්ධ වෙන තියෙනවා නම් ඒක සිද්ධ වෙනවමයි පැන්ඩා. හැමෝම අහගන්න. ඔයාල හැමෝටම ලොකු වගකීමක් පැවරෙනවා. ඒක ඉෂ්ට කරන්න මට හරි සන්තෝසයි ඕගොල්ලන්ගේ මාස්ටර්වීම ගැන. ඔයාලව මෙහි පරිස්සමෙන් එක්කන් යන්න ඕනේ. මං ඔයාගේ අම්මව හොයලා දෙන්නම්. ඔයා ගිහින් ගොවියන් එකතු කරගන්න. හරි. ඔයා අර පැත්තට. මේක තරන් ඉස්සරහට යන්න. අර බලන්න ඒ තමයි මකර සටන් චූරය. යුද්ධයක් මාත් හිතු ඒකයි අපි දැහි යමු අපිට දැ පුළුවන් ගිහිල අලු තවත් හල පටන් ගන්න මෙදා පොටේ අපි හඳමු ලෝකෙම හොලවන්න පුළුවන් නූටල්ස් කට්ටිය එතකොට රස කර කරයි හැබැයි ඔය ලොලු කපනකොට පොඩියට කපන්න වැඩි ලොකෝට කපන්නත් එපා අපිට හොඳ කුස්සියක් තිබුණා තවත් මේ වැඩේ ලොකෝකට කරන්න තිබුණා මොකද හිතෙන්නේ කියන්නකෝ මේකයි මට කනගාටුයි ඔයා කරපු කිසිම දෙයක් සාර්ථක නොවීම ගැන <sighs> ඕව ගැන එච්චර හිතන්න එපා හැම දෙයක්ම අමතක කරලා පටන් ගමකු අලුත් වැඩක් අපේ නෝඩුල්ස් කන්න කීදෙන බලන් ඉන්නවද අනේ මන්ද තාත්තේ මට තේරෙන්නේ ඇයිමට නූඩුස් කෙන හිම ආසාාවක් ඇතිවෙන්න ඇත්ති කියලා <laughs> මේ හන්න මට හිතෙනවා මං ඔයාට නොකියෝපු දෙයක් තාම මගේ හිතේ තියෙනවයි කියලා. සමහර විට සෑහෙන කාලෙක ඉඳලා. එහෙමද? සමහර විට මං රහස් වට්ටෝරුවෙන් හදන සුප් එක ගැන වෙන්නත් පුළුවන්. ඕ. මේ මේ මේ මේ මොකද්ද දන්නවද රහස් වට්ටෝරුව? ඒක මොකුත් නෑ. ඈ? ඔව් මං කිව්වේ ඇත්ත. කිසි රහසක් නෑ. මං රහස් වට්ටෝරුව ගැන කිව්වේ බොරුවක්. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඒක කිසි විශේෂත්වයක් නැද්ද මන්න හිතුව ඒකටවා මොනහරි සෝස් වගේ දානවා කියලා මොඩ පිස්සුද රසකෑමක් හදන්න කියලා මොනවත් අමුතයෙන් දෙයක් දාන්න ඕනේ නෑ තමන් ගැන ආත්ම විශ්වාසය විතරයි තියෙන් ඕන මං ඔයාගේ ගෙදර නෙමේ ඒ වගේම මං ඔයාගේ මාස්ටරුත් නෙමේ ආවෝ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා එතකොට කෝර බැන්ඩ මොකදයා බය වෙලාද මේ සටන ඔයාගේ මගේ අතරි සටනක් ඒත් එහෙම දෙයක් වෙන්න කෝමද ඔව් ඒක එහෙම තමයි වෙන්නේ අවුරුදු විස්තක් මං හිරේ හිටිය මට හේම වනේ ඔයා හිදුවලට වනතවීම දුර්ුවලකමක් නෙමෙයි ඔයා තැනන් හිටියා මම සටන් සූරය වෙනවා කියලා. ඒක මාස්ටෝග්වේ ඇරෙන්න අනිත් හැමෝම පිළිගත්තා. ඒත් ඔයා ඒකට මොනවද කළේ. ඔය ඒකට මොනවද කළේ මුකුත් කළේ නෑ. මුකුත්ම ඔය නෙමේ මකර සූරය වෙන්න සුදුසු කෙනා ඒක මගේ වැරද්දක් නෙමේ ඒක ඔයාගේ වැරද්දක් තමයි එනම් මොන එකට තමයි ගැන්නුවේ ආයත කතු කැඩෙනකම් මට ඉගෙන්නේ ඕකටද මගේ බලාපොරොත්තු ඔක්කොම විනාශ කළා ඒක මංගත්තු තීරණයක් නෙමේ ඒකත් එහෙමද දැන්වත් මකරසන්නස මට දෙනවා මං මලත් දෙන්නේ නෑ Yeah! අරගෙන ආඩම්බරෙන් හිටියේ. ඔයව දැකපු පළවෙනි මොහොතේ ඉඳන් මං ඔයා ගැන ආඩම්බර වුණා. ඒ දුර්වලකම හින්දමයි මගේ ඇස් අන්ධ වෙලා තිබුණේ. ඔයාට තිබුණු ආදරේ වැඩි හින්දා ඔයාගේ දුර්වලකම් පෙනුන්නේ නැහැ. ඔයාට මෙහෙම උනේ මං හින්දායි. මට මට සමාවෙන්න. මට ඔයාගේ සමාවෙන් වැඩක් නෑ මට මගේ සන්න සෝනේ මොනවා කොහේද එක මකර සූරයා මේ වෙනකොට මකර සන්න සත්තරගෙන හුඟා දුර ගිහින් ඇති ඔයාට ඒ සන්නස කවදාවත් දකින්න ලැබෙන්නේ කවදාවත්ම ලැබෙන්නේ ඒ හමෝ හරි අමාරුයි පඩිනගලා කවුද ඔයා මමද මමයි මකර සටන් ශූරයා හමෝ ඔයා <laughs> මෙයා මේ පැන්ඩෙක්නේ ඔයා පැන්ඩෙක්නේ මෙයව දෙක්කම් මට හිතෙන්නේ බෝලගහන් <laughs> සෞතුව දන්ඩිපා <laughs> මේ අහනවා මකර සන්නස තියෙන්නේ මගේ අත්තේ ඕනද ඇවිත් ගන්නවා 入んなかっおお සරසන්න සේ බලය ලැබෙන්නේ මට මේකේ මුකුත් නෑ ගණන්ගන්න එපා මත් මුලිම බලන්නකොට ඕක තේරුන්නේ බොක තමන් ගැන විශ්වාසයයි තියෙන් ඕන කිවදේ තේරුම් නැත්ද Oi, ai, kiti kiti. Ayo, hinagas sa diba ni? Aw, uy, ito ko muna. Ay, uy, tingnan. Uy, natendo ka ni. තමයි මකරශූර පැන්ඩා. ඇකිලනිල්ල ක්‍රමය ඔය එන දන්නා මේක ගැන වෙන්න බෑ. ඔය දන්නේ නෑ චීෆුවට ඕක ගොල්ල නෑ. නෑ මම්ම හොයාගත්තා කරලා බලමුකෝ. Thank you. මෙයා තමයි කුන්ෆු සටන්කාරයා. මගේ පුතා. පුතේ. මම එක කළා තාත්තේ. ඔයාලා තාවද? මාස්ටර්. මාස්ටර්. <laughs> Master? Uh, Master Shifu! అయ్యో మాస్టర్ మాస్టర్ వాటి మీ ముక్కుది ఇలా తీయండి మాస్టర్ ඔයා ඉන්නවා නැත්තම් මැරිලද නෑ මාස්ට මං මැරුන්නේ මං තයිලොම පැරැත්තුවා Emre. ඔවු උගේ මස්ටකිවා හරියේ හෙනම්. ඔයා තමයි ඇත්තටම මකර සටන් ශූරයා. ඔයා අපි හැමෝම ආරක්ෂා කළා. ඒක මට සතුටක් ස්තුතියි ඔයාට ස්තුති ස්තුතියි. අනේ මාස්ට එපා මැරෙන්ට එපා මංවාට මැරිට දෙන්නේ මැරෙන් මන් තාම මැරුන් නෑ මෝඩයෝ මකර සූරයා මගේ හිත දැන් හරි නිදහස් සංසුම් ඕ එහෙමද මංහිතෝ මලා තමයි කියලා ඒක වැරදි. මං කන්නමකුත් ගන්න මොනවද තියෙන්නේ Everybody's kung fu fighting. Your mind becomes fast as lightning. Although the future is a little bit frightening. It's the book of your life that you're writing. Look out! Everybody is kung fu fighting. bend. Not only do you have to fight, but you have got to win, because everybody is kung fu fighting.